මේ වෙනුවෙන් අපි කතා කරලා අපි මිය ගියත් අපිට සන්තෝසයි මොකද අනාගත પરම්පරාව කියයි. මෙහෙම හැමෝම නිහඬව ඉන්න කාලේ අපේ ಜಾති මාමක මිනිස්සු ටිකක් ಜಾති මාමක හාමුදුරුවෝ ටිකක් මේ ගැන කතා කළා කියලා. ඒ වගේම අපි ශෝභිත හාමුදුරන්ට ආදරේ රතන හාමුදුරන්ට ආදරේ අපේ හාමුදුරුවරුනේ. උන්වහන්සේලාට අපි ආරාධනා කරනවා. මේ தත්ත්වයේ යටතේ ඔබ වහන්සේලා ඉදිරිපත් වෙලා එකතු වෙන්න මේන් වෙන ව්‍යසනයන් යම් කිසි ව්‍යසනයක් තියෙනවා නම් අන්න ඒ ව්‍යසනයට මුහුණ දෙන්නත් ඔබ වහන්සේලා ඉදිරිපත් වෙන්න ඕන. මොකද මේ පෙරළියට මිනිස්සු එකතු වුණේ විශේෂයෙන් ඔබ වහන්සේලාව විශ්වාස කරගෙනයි හාමුදුරනේ. ඒ නිසා ඔබ වහන්සේලා විශ්වාස කරගෙන මේ පෙරලියට එකතු වෙච්ච අයට දැන් සාධාරණයක් අවශ්‍යයි. ඒ සාධාරණය මේ රට බෙදන එක නෙමෙයි. ඒ සාධාරණය මේ රට රකින්න එකයි. ඒ නිසා සුරක්ෂිත රටක් ඇතිකරන්න නම් ඒ වෙනුවෙන් අපි ගත යුතු පියවර ගන්න ඕනේ. ඒක පක්ෂපාත ભેදයකින් තොර වෙන්න ඕනේ. අන්න එතනයි අපි ඉන්නේ.